විශ්ව මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි විශ්ව මధుර විශේෂ අලුත් අවුරුදු තිලිනය ස්වාගතය පුණ්‍ය කාලය ලිපගින දැල්වීම අවුරුදු උදාව රස කැවිලි පෙවිලි අලුත් ඇඳුම් වැඩිහිටියන් නමැදීම ගනුදෙනු ආදී අලුත් අවුරුදු සිරිත් විරිත් පිළිබඳ බොහෝ වැඩසටහන් ඔස්සේ සාකච්ඡා කරන බැවින් විශ්වමధుර අවස්ථාවට උචිත ගීත සහ සංගීතාංග වලින් ඔබට සංග්‍රහ කිරීමටයි මේ සූදානම. එළඹෙන අවුරුදු උදාව ජය මංගල්‍යයක්ම වේවා රුක්මනී දේවියගේ ජයමංගල ගාථා ගායනයේ මීයුරු සංගීත ගැල්වීම සිදු කළා සංගීතවේදී බී.එස්. පෙරේරා නන් අතීත රජ දවසේ ඉන්දියාවට උදා වූ වසන්තය නිමිති කොට රැඟුමින් ගැයුමින් පළ වූ ප්‍රීතිය ඇතුළත් වූවා අඟුලිමාල ඉන්දි සලරුවට. එය සංගීතයෙන් තහවුරු කළ සංගීතවේදී අනිල් විශ්වාස් मन्ना डे लता मंगेशकर आशा भोसले मीना कपूर महेंद्र कपूर ये සැබෑවක් බවට පත් කළා ගැයුමෙන් आई आई पसंदी मेला का फूलों का बन बन मेला मगन बन झूम रहा आई आई आज आनंद का बहरेला गुन අලුත් අවුරුද්දේ සිරිය සදාලා පණ්ඩිත් ගුණපාල සේනාධීරයන්ගේ සුමට පදසිත්තම සංගීතයෙන් කිත්තම් කොට ගායනා කළා ගුරු දෙවි සුනිල් සාන්ත සහාය ගායිකාව ලීලා අසුකා Thank you. තෙලෙරුණින් සනදිස්සේ යහන් සැරිනේ සුවඳ සුලං අතු අතරින් මලින් හමන්නේ කුරුණු වතින් ඉරු දෙවි රන් වීන් වඩින්නේ තෙලි රටේ වැඩනොල්ලන්නේ සිරිත ප්‍රතින් සුබ නව අවුරුද්ද පුරන්නේ හේනි රටේ දැන් දිසිවේ මංගල නීලා සෙල්ලි ගැටී අනන්‍ය සංගීතයක් බිහි කිරීමට සැබෑවටම මුල් වූ ගුරු දෙවි සුනිල් ශාන්ත කෝකිලයාගේ උපත වසර 1915 අද වෙනි අප්‍රේල් 14 වනදා සිදු වී ඇති අතර ඔහු ජාතියට අහිමි වූයේද වසන්තයක අසබලදීය ඒ වසර 1981 අප්‍රේල් 11 වනදා උදෑසනදීය නව වසරක උදාව රංගනයට උචිත ස්කොට්ලන්ත සංගීතාංගයක් වසර 60කට වඩා පැරණි ගුවන්විදුලි ළමා ගීතයක්. එය ගායනා කළ රංජිත් නවරත්න සංගීතඥයෙකු වෙනුවට පසුව වෛද්‍යවරයෙකු වූවා. එරබිතුමල් ඉඟි කළ අලුත් අවුරුද්ද දොරකඩටම විත්. එරබිතු ගීපද කරුණාරත්න අභිෂේකරයන්ගේ සිතාර වැයීමට මෙන්ම මියුරු තනු නිර්මාණයට උපන් හපන්කම් දැක් වූ කුලරත්න තෙන්නකෝණුන් ගීතයට අවුරුදු සංගීත සුවඳ එක් කළා. തൊട്ടു പൊട്ടു people las campanas de la iglesia están sonando, anunciando que el año viejo se va. La alegría del año nuevo viene ya. Los abrazos se confunden sin cesar. Las campanas de la iglesia están sonando, anunciando que el año viejo se va. el año va a terminar. Me voy corriendo a mi casa a abrazar a mi mamá. al cinco para las doce, el año va a terminar. Me voy corriendo a mi casa a abrazar a mi mamá. Me perdonan que me vaya de la fiesta, pero hay algo que jamás podré dejar una linda viejecita que me espera en las noches de una eterna Navidad. Me perdonan que me vaya de la fiesta, pero hay algo que jamás podré dejar. Una linda viejecita que me espera. Entonces el año va a terminar. Me voy corriendo a mi casa a abrazar a mi mamá. Faltan cinco para las doce, el año va a terminar. Me voy corriendo a mi casa a abrazar a mi mamá. Las campanas de la iglesia están sonando, anunciando que el año viejo se va. La alegría del año nuevo viene ya. Los abrazos se confunden sin cesar. Las campanas de la iglesia están sonando, anunciando que el año viejo se va. La alegría del año nuevo viene ya. Los abrazos se confunden sin cesar. las campanas del aire que están sonando. අලුත් අවුරුදු සමයේදීම සුබ මංගල්‍යයකට සූදානම් වන යුවලක්. ලැබූ නව වසරේදී අපි නැවුම් මල් පොකුරක්සේ සැමදා කල් ගෙවමු. අපගේ මුළු දිවියම වසන්තයක්සේ ගත කරමු. සංගීතඥ සර්පිගේ සංගීතයට ද්‍රවිඩ බසින් ගැයීම පී උන්නිකෘෂ්ණන් සහ සුජාතාගෙන් Happy New Year, happy Irlanda Day. ಸೇರಿದೆ වස්සානයේ දසන්තේ රාවණ කාලේ අවුරුද්දම සතුට රැඳුණු සදහම් දීපේ පැරණිම දේශේ පුරණ සිරිත් රකින්නා ඒ දිනේට එක නැකතට සියල්ල වෙන්නා මෙම රාවණ අවුරුදු ගීතයේ පද රචනය ධම්මික හෙට්ටිආරච්චි ගැයුම යොහාන් බිනේන්ද්‍ර රණසිංහ සමග මිලින්ද විජේකෝන් සංගීතය පබලු විජේගුණවර්ධනගෙන් ඕම ඉන්ද්‍ර මුකේ මේල මුකේ මහා නාරායන මුකේ උදේ බ්‍රහ්ම රූපං මධ්‍යම මහේතර රූපං තවස විෂ්ණු රූපං ඕම් ජයකට කටත් විකට මරණ තර බේරියන් කුජ සංගීත භරණ මම දේහ නායක සිද්ධි බලක් මම දේහ නායක සිද්ධි බලක් බලා බලා ලඳුන් වගන්නා දැරනිම තේසේ පොරනේ සිරිත රකින්නා ඒ දීපේ එක නැකතට සියල්ල වෙන්නා වස්පාරා මදාරා පරසතු පිපෙනා දෙව් ලෝකේ මෙහෙනේ දෙවිවරු වසනා වන්නානේ කන්හනේ කොම්සහෙලයි පරපුරක උලල පුදුන්ගේ දේශේ තානේ කිනස්සේ විකතානේ සත්‍විත්තන් හිරුට වැන්ද සිංහල දීපේ උප්පානේ පූපනේ පැණි රස මැහේ කුමර පුරක උලන බුදුන්ගේ දේශේ ප්‍රංශ බ්‍රසීලියානු සංගීත කණ්ඩායමක් වූ කවුමා ඉදිරිපත් කළ මෙම ගීතයේ ජනප්‍රියත්වය ලෝපුරා ලැබ් ගින්නක්සේ පැතිර ගියා. අද වෙනි දිනක ප්‍රීතියේ උද්දාමය තීව්‍ර කිරීම පිණිසයි ලම්බාඩා. දේය කුල උඩ නින්ද ගිහින් සිටි එරබුදු ඇහැ ඇරිලා ජැක්සන් ඇන්තනි කුමාරී මුනිසිංහ යුවල මේ ආරංචිය ගෙන එන්නේ රත්නශ්‍රී විජේසිංහයන්ගේ පද රචනයට ඔස්ටින් මුනිසිංහයන් තැවරු අපූරු රස සංගීතය ඔස්සේ تأيأ ගිහින් හිටි එරවදු ඇහැරිලා සුබ ආරංචියක් නිසා මුළු තැන්කේ තුල බැඳෙන රස කැවිලි. එපමණක්ද මුළු පරිසරයම ප්‍රබෝධයෙන් රවීන්ද්‍රනාත් ఠාකූරයන්ගේ නිර්මාණය නැවත ගැයීම ජයති චක්‍රවර්ති සමග දීපොන් විතා චෞධරී යන වංග ගායිකා දෙපළ විසින් ফাগুন হাওয়ায় হাওয়ায় করেছি বেদান তোমার হাওয়ায় হাওয়ায় করেছি যে দান আমার আপন হারা එංගලන්තයේ උපන් රොන් ගොඩ්වින් සංගීතඥයෙකු සේම ගත් කතුවරයෙකු ලෙසටද ප්‍රචලිතයි. වහා සිත් ඇදී යන කෙටි සංගීත නිර්මාණයේද ඔහු දක්ෂය. ඔහුගේ ඩාන්සින් අයිස් රංගන දැස කාවෙන් වෙන්ද. කෙසේ වෙතත් දෙනෙත් පමණක් නොව සියල්ලෝම નિરાයාසයෙන් රංගනයට ඇදී එන මේ සංගීතාංගය අවුරුදු සමයේ ශ්‍රාවක ඔබගේ ප්‍රීතිය කුළු ගන්වනු නිසැකයි. Thank you. වෙතින් නව වසරේ නව හිරුගේ නව සඳුගේ බැලුම් බලා රස මිහිරෙන් යස ඉසුරින් තොස වඩමින් උදම් වෙලා සිතුම් පැතුම් එලිදල්වා ලබන අලුත් අවුරුද්දේ ඔබ සැමහට සුබසිත සැලසේවා මහගමසේකරයන්ගේ ගීතවත් පැතුම අමරදේවයන්ගේ සංගීතවත් ගැයුම වසරේ නව සිරුගේ නව කඳුගේ සැඟුම් බලා නව වසරේ නව සිරුගේ නව කඳුගේ සැඟුම් බලා රස මිහිරින් යස ඉසුරින් සොස වඩමින් උදම් වෙලා සිතුම් විමන එලි දල්වා පැතුම් පතමු ලක්ෂණ හට උදම් වෙලා ගොයම රන්වන් වී ගලෙන් බර වෙන්නයි නබන අයු පතර යෝධ කුපසෙද කලපන්තයි ඇදින අපටි කල කල පිය තරවි නොමරෙන්නයි කිපෙන අයු නයෙන් යෝධ අලු දුවද වෙන්නයි වැටෙන කඳුළු ඩා බිඳුවෙන් මුතු ඇට මතු වෙන්නයි ගමන අයුත් අසලොවට සුබකට සලකන්නයි නව වසරේ නව හිරුගේ නව සඳුගේ කැලුම් වලා නව වසරේ නව හිරුගේ නව සඳුගේ රස මිහිරින් යස ඉසුරින් දොස වඩමින් උදම් වෙලා සිතුම් විමන එලිදල්වා පැතුම් පතමු ලක්දන හට උදම් වෙලා කරන පියන වැඩ කටයුතු කිතුල දරිඳු මෙන්නයි ඇහෙන ගොයම රන්වන් වී කරලින් බර වෙන්නයි. පදන අලු අතර යවට සුබ දෙත කලකන්නයි. වැටෙන කඳුඩා බිඳුවෙන් මුතු ඇට මතු වෙන්නයි ලබන අයු අතර ලොවට දුර දෙත කරතන්නයි නව වසරේ නව හිරුදේ නව සඳුදේ කැඳු බලා නව වසරේ රස මිහිරි යස ඉසුරින් සොත වඩමින් උතම් වෙලා සිතුම් විමන එලි දල්වා පැතුම් පතමු ලක්කන හට උදම් අවුරුදු උණුසුම් අතහිත හේමන්ත සපරමාදු සමන්ත පියසෝම රාණි කුලතිලක සමග මහේන්ද්‍ර වික්‍රම ආරච්චි නිෂ්පාදන සහාය මංජුල සෙනවිරත්න නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරිය විශ්ව මధుර පිටපත සැලසුම සහ ඉදිරිපත් කිරීම විජිත් කුමාර් සේනාරත්න